සාකච්ඡාවේ සිටින්නට. ඊට ධර්මයේ දේශනා කරන විට බුදුපියාණන් වහන්සේ කිරිමේන් පසුව ඒ ආසන්න යුගයේ විශ්වන් වහන්සේලා ධර්මයේ දේශනා කරන විට බොහෝ අය ධර්ම දේශනා කරන දේශනා කරන කාලයේදී මාර්ගඵල අවබෝධ කරගන්නවා. අපි ඒ සත්‍යයේ කොහොම දැක්කේ නැහැ. නැතුව නෙවෙයි. එතකොට මේ වෙන්නේ හේතුව මොකද? එකක් අපේ ධර්ම දේශකයන් වහන්සේලා ධර්මය අහන අයගේ සංසාන තුළ මේ නිර්වාණ ධාතුව පිළින ආකාරයෙන් දැකෙන ආකාරයෙන් දේශනා කරන්න. එතකොට ඒ ධර්මයේ දකින්නට බෑ. අනිත් එක අහන අය අනිත් බණ අහනවා හදවතින් අහන්නේ නැතුව කියන බණම හදවතින් දකින්නේ නැහැ වටහා ගන්නේ නැහැ සංඥා මාත්‍රයෙන් නැතර වෙනවා ප්‍රඥාවට නැති නැහැ. ඒ දෙකම සිදුවුණොත් සිද්ධ වෙනවා ඒකට වශයෙන් මොන මානදමකවත් ධර්මාව බෝධියක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පින්වත් අය අප දන්නවා මෙතන සිටිනවා විදර්ශනාවෙන් ජීවන බුද්ධ ධර්මයන් ඒ වගේම සමත වශයෙන් සිට සමාන මාත්‍රයක් සිද්ධ වෙනවා. ඒ සමාධි මාර්ගය සමාධියේ සිටින්න මේ කියන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරන අවස්ථාන වෙනතුරු වෙනතුරුම ඒ සමාධි මාර්ගයෙන් සිට පවත්වාගෙන මේ ධර්මයේ ශ්‍රවණය කළ සමහරිට මේ ධර්ම දේශනාව කරන කාලයේදීම මේ සමූහයකින්ම සත්පාසන සංගමයකින්වත් සෑම දිනකට වශයෙන් අඩු වශයෙන් දෙදෙනෙකුට දෙදෙනෙකුට වශයෙන් මේ ධර්මයේ අවබෝධ වීමට හැකියකම ඉගෙනීමට පුළුවන්. අප පසුගිය මාස පහක් තිස්සේ කරපු දේශනාවලදී හතර පහ දිනක්ම ධර්ම ශ්‍රවණය කිරීමේ පටන් ගන්න සිදුවීම ධර්මය අවබෝධ කළා. හැබැයි සම්මේලී කලින් ධර්ම ධර්මාය ගැන අවවාද අනුශාසනා ලැබෙන භාවනා කරමින් සිදුවීම නිසා මේ අත්මේ පින්වත් අය අතර අද එදින ජීවිතයේ සිටින නිසා මේ ධර්මයේ කාර්යදාන අහන්න හදවතින් දකින්නේ එතකොට සමහර විට මේ ධර්මය ඇත්ත වශයෙන්ම සමාගයේ පදතුලින් මගී මගී එන්නට පුළුවන් වේවි. එසේම දේවාරණ කාමික සිද්ධිය කෙරෙහි කරගෙනයි අප මේ ධර්ම දේශනාව පවත්වන්නේ. මේ මා පස්සේ ධර්මා විහිද වේනාලන් අධිනේ සාය මේ තමයි අප ධර්ම මාසිකාවෙන් ගන්නේ ඒක සදන් සූත්‍රයේ ගැන කෙටි කතාවක් දෙලා කියලායි පසුව ධර්මයට කමින්නේ බුදු දානමාත්‍ය උපෝරාමී වැඩ සිටින උපතදී කවදේ ගුණද යන කෙලෙට යන අතර තුර දීපක් පහළ වුණා දැන් බුදුහාමුදුරෝ අමරන්න ඕන අමරලා ඉතා සුදීන් රහත් මාර්ගයේ ලබන ආකාරය දැන් දැනට ඕනේ කියලා. ඉතින් වාරපා බුදුහාමුදුරලාට ආවා මේක කියන්නේ සංහා අසූල සංහා සංකේ විමුක්ත සූත්‍රයේ කියලා සූත්‍රයක් තියෙනවා අන්න ඒ සූත්‍රයේ එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පස්සේ වුණානවා දිස්සා සාන්තෝ බන්තේ දික්ඛෝ සංවිච්ඡේන සම්මා සංකේතමතු හොති බුදුරජාණන් වහන්සේ කෙතකින් මං විශ්වා සියලුම සංඥාවන් තේකලා රහත් භාවයේ ලබනවාද ඒකයි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතර දේවානන්ද දුක්ඛනෝ දේවානන්දනි දේවරාජ හරිපතරම මාසිකනේ ඉත දේවරාජ දුක්ඛනෝ සුතං හෝතේ සංජේ ධම්මානාලං අභිවේ සායාති දේවානන්ද දෙවිපරිතුමනි මේ බුද්ධ ධාතුවේ විශ්වා අහන්ත විශ්වකට අහන්නට ලැබෙනවා අභිවේ ධම්මානාලං අභිවේ සායාති කියලා මොකද්ද කියන්නේ සියලුම ධර්මයන් අභිනිවේෂ කිරීමට දේවල් නෙවෙයි. අභිනිවේෂ කියන්නේ මොකද්ද? සංහාවෙන් හෝ දිට්ඨියෙන් හෝ මානෙන් හෝ යම්කිසි සංස්කාර ධර්මයක් අරගෙන ඒකේ එලි එලි ඒක ආස්කාර කරමින් ජීවිතයෙන් සිටිවි ඒකේ ගැලී සිටින ආකාරය. එතකොට එහෙම සියලුම ධර්මයන් කෙරෙහි ඇලෙන්නට හොඳ නැතේ කියලා විශ්වාස වුවට පස්සේ ඒ වංශකන් දේවා මනිත වික්ඛුනෝ සුතං හෝති සබ්බේ ධම්මා නාල අභිනේසායති සෝ සබ්බං ධම්මං අභිජානාති ඕකෙන් දැනගෙන සියලුම ධර්ම විශේෂ වූවකින් දැන ගන්නවා සබ්බං ධම්මං අභිනාය සබ්බං ධම්මං පරිණාපටිදානාති සියලුම ධර්මයන් විශේෂ නොවන දැනගෙන පිරිසුද පස්චාත්වරයෙන් ඒ සියලුම ධර්මයන් දකින්නාය. මේවා අපි විස්තර කරනවා පසුව ඊට පසුව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධම්මයි ධම්මා සබ්බම් ධම්මං පරිඥාය සියලුම ධර්මයන් පිරිසුද දැනගෙන දුක්ඛ වේදනං වේදේති දුකංහා දුක්ඛංහා අදුක්ඛං සුඛංහා සුඛෝ දුක්ඛෝ උපේක්ඛා වේදනාවක් විඳින්නාම සෝපා වේදනා සෝපෝ මේ වේදනාවන් කෙරෙහි අනිත්‍යං පස්සේ විරති අනිත්‍ය දකින්න මුද්‍රණය කරනවායේ විරාගානුපස්සී විහෙරති විරාගය වැඩෙමින් විහෙරණය කරනාය විරෝධානුපස්සී විහෙරති විරෝධය දැනෙමින් දේශනාය අපේ සග්ගානුපස්සී විහෙරති ඒ අත්හරින් දේශනාය මෙන්න මේ විදිහට කාසු වේදනාසෝ ඒ වේදනාවන් කෙරෙහි අනිත්‍යංපස්සී විහෙරතෝ විරාගාන විරෝධානුපස්සී සග්ගානුපස්සෝ විහෙරතෝ මෙතකින් ලෝකයේ උපාදීති කිසිම දෙයක් ඔබ මෙහෙම කරනකොට මෙතකින් ලෝකයේ උපාදීති කිසිවක් උපාදාන කරන්නේ නැතේ. එහෙම කිසි දෙයක් උපාදාන කරනකොට අනුපාදානව නැසයිපත්ති දැවීමක් ඇතිවන්නේ නැතේ. අපරිසත්තං පස්ස සංවේග පරිනිබ්බාණං හෝති තීනාචාති කුසිතං ධම්මචර්යං පතං පරිණියං මාතරං ඉස්සත්තාති පදාමාති ඒ විදිහට සියලුම ධර්මයන් කෙරෙහි පරිමක් නැති වෙන විට මේ ජීවිතයේදීම සතරගේ සම්ප්‍රදීන කරලා ධාතිය සේකලා රහත් භාවයට පත් වෙනවාය මෙන්න මේකයි දෙවිවද තුමනි මේ දෙකියෙන් උපහාරය ලැබෙන ක්‍රමයේ කියලා දේශනා කළා. මේක අකාබිලි කියා මුගලන් මහරහතන් වහන්සේ දැක්කා ඒ සද්දේ වන්තුමා බුදුජානන් වහන්සේ හමුවට පැමිණියා නමුත් දේශනාව ඇතුලේ නෑ වහාම මුගලන් මහරහතන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩියා සද්දෙකින් හම්බෙන්නට ඒක කරදිනු කියන්නේ හැටියේ ඒක පස්සේ සද්දෙකින් මුගලන් මහරහතන් වහන්සේ අහනවා ඔබ බුදුරජාණන් වහන්සේ හමුවුණා හමුවලා ධර්මයක් ඇරුවා ඒ ධර්මයේ දැනගන්නයි මම මේ දැනෙන්නේ මට ඒ ධර්මයේ කියන්න තියෙන්නේ උපකත සාධේවියෝ කියනවා මේ මහරහතන් වහන්සේ නමකට මුගලන් මහරහතන් වහන්සේ නමකට මේ කියන්නේ අපට බොහොම වැඩ තියෙනවා ඒ ධර්මවල අපිට මතක තියාගන්නට බෑ එහෙම කියවා මේවා මේ දෙවි අතුවා නිවි අතුවා දීකාවන පොත්වල තියෙනවා නෙවෙයි සූත්‍රයේම සඳහන් කරනවා එතකොට එහෙම කියලා මම මෝ කියනවා අපිටේතර මේ ප්‍රාථමික විද්‍යාවක් ආවා ඒකෙන් අපි දිනුවා ඒකේ පස්සේ මට මේ වෛද්‍යයන් ප්‍රසාදේ පහල වුණා ඒක එන්න දෙන්නම් කියලා ඒකට ඒකට ගෙන ගිහිල්ලා ඒක එක කාමර දෙන්නවා ඉතින් මෙහෙම මුලාවක ප්‍රමාදයක වැටලා සිටින නිසා මහා මුගලන් මහරහතන් වහන්සේ ඒ වෛද්‍යයන් ප්‍රසාදයේ ඉන්දියාකින් පාදී ඇගින්නේ සොදවන්නට පටන් ගත්තා සොදින්දාපත. එතකොට කර්මීයක කරුණෙත් දැනෙන්නට ඇති සමහර විට සංවේදී ඇතිවෙන්නට ඇති පසුව කීවා මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කළා කියලා. මොගලන් මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ හමුවට වැදලා මේ කතාව කිව්වා බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලා ඕ මේමම ධර්මයක් මම සබ්දයෙන් උපදේශනා කළායි කියලා මේකයි සූත්‍රයේ අර්ථය එතකොට අපි සබ්දේ සබ්දේ සම්මානාල සබ්දේ සම්මාන මට මේක මතකයි අද දුන්නේ කතා කරලා සංසේ ධර්මානාලං අභිනේ සායාති කියන්නේ ඒක අපි විස්තර කිරීමට ප්‍රථම අපි බලමු සියලුම ධර්මයන් අභිනේෂ කරන්නේ නැතුව සම්පන් ධර්මං අභිඥානාදී සියලුම ධර්මය අභිඥානාදී නිසංඥානාදී අපි විශිෂ්ට නුවණකින්ම දැනගන්නවා උසාහයෙන් දැනගන්නවා මොනවද නිවන් යෑමට දතේසු ධර්ම සියලුම ධර්ම කියන එකට ගොඩාක් දේවල් අවශ්‍ය වෙනවා අපේ මහාකාරය අප අදහස් කරන්නේ නිවන් දැකීමට නිවන් දැකීමට අවශ්‍ය කරන පිටමනක් මේ සබ්බේ ධර්මා කියන වචනයට දර්ශනාන්දම ප්‍රමාණයි මොනවද මේ මොකක්වත් නෙවෙයි මේ අපේ ඇඟමයි පංචෝපාදානස්කන්ධය රූපය වේදනාවේ සංඥාවේ සංඛාරය විඥානය රූප වේදනා සංඥා සංකාර විඥාන සංඛ්‍යාත මේ පංචස්කන්ධයයි විශිෂ්ට නුවණින් දැන දැක ගන්නට ඕන. අපි මේ එක එකක් ගැන දැන විශිෂ්ට නුවණින් දතේ ආකාර ගැන තරමකසුළු විස්තරයක් කරනවා. ඒ කරනකොට ඒ කියන ධර්ම හදවත තුළින් දැක දැක අසන්න. අපි පළමුවෙන් රූපස්කන්ධය ගත්තොත් අපේ මේ අනිපහක් හැය විසට වැඩි ඇති මේ රූපයේ දින ගැහැණියක් කාන්තාවක් පිරිණියක ආදී වශයෙන් නන්ද මාදන මමයේ මගේ මවයේ සෝදාය වශයෙන් අ르ගෙන උපාදාන කරගෙන දැඟලනවා ඒක පසුපසින් අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා අප උදාහරණයකට ගත්තොත් මෙතන තියෙන උල්ලෝස රූපස්කන්ධයේ අයත්‍යා අපිට එකපාරට මේක රූප මේ උල්ලෝසව කියන සංඥාවක් අපේ හිතට මේක දකිනකොටම ඇති වෙනවා මේ සංඥාව කොහෙද තියෙන්නේ කියලා කලවතින් අහන්න දැන් ඔය කිනවත් අයසින්න මේ කොල්ලෝසියේද කොල්ලෝසුව කියන සංඥාව තියෙන්නේ එහෙම නැත්නම් අපගේ පදවල තුලද කියලා අපගේ සිතිනුයි ඒක ඔල්ලෝසෝ කියන සංඥාව දැන්නේ ඒක කවදාවත් කෑ ගහලා කියන්නේ නැහැ මම ඔල්ලෝසුවක් කියලා ඔල්ලෝසුවක් කියලා මේක සංඥාව අප මේකට අලවපු ලේබල් එකක් මේ වගේම තමයි අපි වෙනත් දේවල් වලට නොයෙක් දේවල් කලවනවා. මේ කණුවක් මේ පෑන් එකක් මේ රෙකෝඩර් එකක් මේ පුටුවක් මේ සියක් තමයි ආදී වශයෙන් කුයි විදිහට අපි ඒවාට දේවල් ඇලෙව්වා. ඒ සියලුම දේවල් ඇලෙන්නේ අප විසින්මයි. ඒවා විසින් නෙවෙයි ඒක පරමයෙන් දත යුතුයි. මේ දේවල් ගන්න දැන් බලවන්නට ඕන. මොකද මේ දේවල් කියන්නේ සම්මුති සත්‍යය සම්මුති සත්‍යයේ පිළිපදලා කවදාවත් පරමාර්ථ ධර්මයක් වූ නිර්වාණ ධර්මව අවබෝධ කරගන්නට බෑ සම්මුති කරතිය ඉඳගෙන කතාවෙන් දල්වගෙන දුස් සම්මුති අධ්‍යය ඉක්මවා යන පරමාර්ථ ධර්මයන් දකින්නට සිදුවනවා නිවන් යන්නට බලාපොරොත්තු වන කෙනෙකුට ඒ නිසා මේ සම්මුති කරතිය දැන් අපි එකිනෙකා මේ හදවත තුළින්ම දරවා දැමීමට උත්සුක වන්නට ඕන අපි උදාහරණයකට ගත්තොත් කැටියක් කිව්ව ඒ කටුල් කැටේ තුල කැටයක් වශයෙන් පේන්නේ මොනවද ඒක අපි දුක කරනවා පිළිෙන්නට එතකොට ඒකේ තියෙන මේ පස් කොටස් ගොඩාක්. මේ පස් කොටස් ගොඩ එක්තරා ආකාරයකට හැදෙන්නට වෙන නිසා අපි ගඩොල් කැටේ කියලා සංඥාවක් ඉතින් ඒකට දානවා. නමුත් ඒ පදඩොල් කැටේ කුඩු කරාට පසුව අපේ ගඩොල් කැටේ කියන සංඥාව අපි දාන්නේ නැහැ. පස් ගොඩක් කියන සංඥාවයි අපේ සිත් තුළ ඇති වෙන්නේ. අන්න මේ පස් වලින් නිර්මිත වෙච්ච එකක් gadul කැටේ gadul කැටේ කියලා දෙයක් නැහැ කියන එක දැන් අවබෝධ වෙන්න මේ ඝන සංඥාවකින් වැළලා තියෙන නිසා ඝන සංඥාව කියන්නේ ඒකට කැටි වෙලා ඝන වෙලා තියෙනකොට අපිට ඒක වස්තුවක් වශයෙන් පේනවා මේ ඝන සංඥාව බිඳලා විසිරුවලා සුදු කරලා සුන් කරලා හැරියාම මේ සංඥාව ඉදීන දිවිහි යන්නට ඕන හරියට ඒක කරා එතකොට ඒකේ තියෙන්නේ මොනවද? මේ ගැටලු කැටේ උඩු කරපුවා විදි වර්ගයක් වගේ තියෙනවා. ඒකෙත් තියෙනවා ප්‍රශ්නයක්. ඕ සීතලාවේ තිබිකොලොස් පොස්තු තුළ ඒකට අපි කියනවා දීගු ධාතුවේ කියලා. ඒක ගැටලු කැටයක් වගේ තින්බිලා තිබෙනවා. ඒ තින්බිච්ච ස්වરૂපය තුළ තියෙන්නේ මොනවද? වායු ධාතුව අර පිටි පිටි වශයෙන් තීන්දෙන්නේ මොනවද? පඨවි ධාතුව සියල්ල එකට ඇලවී තිබෙන්නේ කුමකින්ද? ආපෝ ධාතුවේ. මේ සතර මහා භූතයන්ගෙන් නිර්මිත වෙච්චි සතර මහා භූතයන්ගෙන් සැරිච්ච මේ කොටස අපි බැරියට දන්නවා කටුල් කැටයක් කියලා ඇත්ත වශයෙන්ම නැති කටුල් කැටයක් ඇත්තේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේක දැන් හදවත තුලින් දකින්න. අප මේ කර්තෘත්වයක් මන් දනාගෙන කතා කරනවා පොල් ගසේ දෙල් ගසේ ආදී වශයෙන් ඒ සංඥා ඔක්කොම අපසුත් කරලා කියන්නේ ඒ කරකලත් පවතින්නේ මොනවද නින්න මේ කියන පඩවේ ආපෝතේ වූ ආලෝක රසකට මේ මුළු විශ්වය පුරාණයක් තා රූප ඇන්නා ඒ ඇසට පෙනෙන රූප හෝ ඇසට නොපෙනෙන රූප ඒ සියලුම රූප වල ඇත්තේ පඩවේ ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර විනා අප සම්මත වශයෙන් කතා කරන වස්තුන් නොවේ කියන එක දැන් හදවතට පෙනෙන්නට ඕන. ධර්මයේ හදවතින් දකිනවා නම් ඒක හදවතින් දැන් පිළිඹුව පෙනෙන්නට ඕන. අපේ සංඥාවල් එතකොට ගැලෙනවා. දැන් මේක වෙන්නේ මුළු විශ්වය පුරාම පවර්ණා වූ මේ රූප ස්කන්ධයේ මොනවද විද්‍යමාන වන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. මේ පඨවි කියන සංඥාව කවුද කියන්නේ? ආපෝ කියන සංඥාව කවුද කියන්නේ? අනිත් ධාතුන් වලට ඒනම් වෙන සංඥා දාන්නේ කවුද? ඒ සංඥාව තියෙන්නේ හිත තුළමයි. පඨවි කියලා කියන්නේ හිත, ආපෝ කියන්නේ හිතක්. තේජෝ කියන්නේ සිතක් වායෝ කියන්නේ සිතක් ඒකෙන් අදහස් කරන්න එපා නාම රූප පටලවාගෙන කරන පැහැදීමක් නේ කියලා. ඉතින් මේ ඒ පටලේ කියන සංඥාව දැන්නේ එතකොට ඒ සත්‍ය වශයෙන් පාන්නේ නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන ක්‍රියා මාත්‍රයක් පමණයි. මෙන්න මේ தත්ත්වයේ දැන් මුළු විශ්වයම පතුරවා හරින්න. යන් තාක්ෂේ අරක් කෙලවරක් මුලක් නැති තරම් විශ්සේ රූප ඇතනම් ඒ සියලුම රූප මෙන්න මේ ධර්මතාවයට යට මේ රූප වල තියෙන தත්ය මෙන්න මේකයි මේ බාහිර රූප දෙස දෙසේ බලලා පංචස්කන්ධයේ තියෙන අපේ රූප කොටස දෙකට දැන් මානසිකාරය යොමු කරන්නට ඕන මේ රූප කොට තුල අපි උදාහරණයකට මේ නියපොත්තක් කියලා ගත්තොත් මට පුළුවන් මේක දෙලේ කලේ අරගෙන පූරගෙන පූරගෙන පුදු කරගෙන පුදු කරගෙන යන්නට. මේ මුළු ටික එක විදියකට සැරිලා ඇලෙවිලා වගේ තියෙන නිසා අපට නියපොත්තක් වශයෙන් මේක දර්ශනය වෙනවා. නමුත් මේ නියපොත්ත කියලා කිව්වට ඒකේ නියපොත්ත කියලා දෙයක් නැහැ නේද? අර විදියට සම්පූර්ණයෙන් පුදු කළොත්. දතක් ගත්තොත් දත් ගාන ගාන ගාන තැන් තියෙනවා දත් බලින තැන් වල ඒ වගේ අපි දතක් කරන් කුඩු කුඩ අර දත කියන සංඥාව නැති වෙනවා නේද බලන්න ටිකක් හදවතින් ඇටකටටි කාර්යන කුඩු කුඩ මේ එකේ ඇටකටක් තුනේ අර කුඩු කරලා කුඩු කරලා ගියොත් එහෙම ඇටකටේ කියන සංඥාව නැති වෙනවා මේ ඇටකට වලටත් අපි මෙලෙස් සංඥා දානවා කකුලේ ඇටේ පාදේ ඇටේ හත්තත් එකම් පාදත් එකම් ජාංගත් එකම් හෝරත් එකම් පතත් එකම් නොයෙක් නම් තියෙනවා ඒ සෑම නමක් ගැනම කොයි නමින් කොයි විදිහට අපි ආමන්ත්‍රණය කළා හඳුනා ගත්තත් ඇටකට වල තියෙන්නේ මොනවද අර කියන ධාතු කොටස් හතරයි ඒ ඇටකටු අර විදිහට පුදු කරලා දැනමුත් එහෙම අපි ඔය කියන සංඥාව අපේ සිත් තුළ එතකොට विद्यमान වෙනවද කියලා හදවතින් බලන්න. මෙන්න මේ විදිහට අපේ රූපයක් රූපස්කන්ධේ අරගත්තාම එතන ඉන්න කෙනෙක් අපි හිතමු නමස්වහන් මහතා කියලා. අර මහතා කියන කැලේ අපි එළෙව්වේ කවුද? අපි මේ මහතා ගැන කපලා ඉවර කරන්න ඒ සංඥාව. අප්පුහානි කියන නම් දැන් මේ කවුද? දෙමෝපියන් හරි කවරෙකු විසින් හරි ඒ නම එනකොට දින අපි එකක් නෙවෙයි පසුව ඇදී සංඥාවක් ඒ සංඥාව බලපා හරි. ඊට පසුව දර්ශනය වෙන රූප කොටට අප කියනවාද සම්බයේ කියලා නැහැ මිනිහෙක් කියලා අපි සංඥාවක් හඳුනනවා. මේ මිනිහා කියන සංඥාව තියෙන්නේ ඉතින් අපි මේ මිනිහා කියන සංඥාව දැන් මෙතෙන් ගලවන්න. ගෑණියක් කියන සංඥාව තියෙන්නේ හිතේ ඒ ගෑණියක් කියන සංඥාව ඉතින් දැන් ඉවත් කරන්න. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඉතින් අපිට සත්‍යඥා කරන්නට පුළුවන් ඕනේ නම් අත්ථේ මරණින් කායේ කේසා රෝමානකාදන්තා සුදු සතෝ දන්තාන කාරෝ මාගේසා අද ඉඳලා ලැබුණ ඉඳලාකට මේ වගේ වගේ පඥානා කරන්න පුළුවන් මේ ශරීරය කියලා කියපේකේ දැන් තියෙන්නේ මොනවද කිස්ලොන් නියදත්තම් මස්නහරයට ඇටමිදුලවක බඩු හදවත් වෙන හැදියාදී කොටස් දැන් කල්පනා කරන්න මේ ඥානයේ කියන සංඥාව සිතින් විරුද්ධයි දැන් තියෙන්නේ මේ රූපස්කන්ධයේ තුල අර දෙතිස් කුණ වලට කියපු නාම දැන් මේ දෙතිස් කුටම කොටස වලින් අහලා බලන්න කෙස්ගස් වලින් අහන්න කෙස්ගස් කියනවාද මම කෙස්ගස් මම කෙස්ගස් කියලා මේ දත් කෑගහලා කියනවාද මම දත් මම දත්ද කියලා මේ ඇටකට කතා කරනවාද මට කියන්නේ ඇටකටුවේ ඇටකටුවේ කියලා ඒ වාට මේ සංඥාවල් අපේ සිතින් දාලා ඉන්නේ මේ සංඥාවල් විදිහට දාලා අපි නොයේ දේවල් හඳුනා ගැනීම සඳහා සම්මුතියක පිළිදලා කතා බහ කරනවා. ඒවා නැතිව ජීවත් වෙන්නට කතා බහ කරන්නට බෑ. නමුත් සම්මුතියේ එල්ලීගෙන ඉඳගෙන නිර්වාණය ලබන්නට බෑ. ඒක නිසා නිර්වාණගාමී පරිපදාවේ ගමන් කරනවා නම් සම්මුතිය ඉවත් කරන්නට අප ප්‍රගුණ වෙන්නට ඕනේ. දැන් මේ කේසාලෝමා ආදී වශයෙන් දක්වා ඇති ඒ සංඥාවල් සිතින් ඉවත් කරන්න. එස් 10 එස් 10ට කියන සංඥාව තියෙන්නේ හිතේ. එස් 10 පාටි එස් 10 පවතිනවා නිකන් හිතලා බලන්න. ඇටකට වල පාටි ඇටකට පිට පවතිනවා. මස්වල පාටි මස් පවතිනවා. අපි ඒකට සංඥාවක් දානවා. මස් ඇටකටේ මස්ය කියලා ඒක අපේ හිත තුළයි පවතින්නේ. මෙතන තේරෙන්නේ නාම රූප පරිච්ඡේදයක්. නාම රූප ගැන කරුණා ටිකක් නෝනා. මේ පොතේ තියෙන නාම රූප පරිච්ඡේද ඥාන කියලා එහෙම වචන කොහොම ආකාරයෙන් වචන දැනගත්ත නොදැනගත්ත නාමයයි රූපයයි වෙනම වෙන අවස්ථාවක් මේ. මේ ඉදී අපි උදාහරණයකට දැන් ඔක්කොම කෑලි ඉතින් ඉවර වුණාට පස්සේ මොනවත් සංඥාවක් නැති මෙහි මහා ජාතකාවක් පේනවා. මේකට ජරාව කියන සංඥාව කොහෙද තියෙන්නේ ඒකත් හිතේ මේක ලක්ෂණය කියන සංඥාව කොහෙද තියෙන්නේ ඒකත් හිතේ මේ කිසි කොටසක් ලක්ෂණය කැටය කියලා මේ ශරීරයේ තියෙන තියෙන බේම කොටසක් කියන්නේ නැහැ ඒ ලක්ෂණය කැටේ කියන සංඥාව තියෙන්නේ හිත තුළ ඒ සංඥාව දැන් ඉවත් කරන්න මොකද එදින්නේ මේවා මවාගෙන දැන් මේක වෙලා තියෙන්නේ මොකක්වත් නැති අපි අර කලින් දේශ ධම්මානි වශයෙන් කතා කරපු කොටස. මේ කොටස් අතරින් අපි උදාහරණයකට මස් කෑල්ලක් ගත්තොත් මේ මස් කෑල්ලේ තියෙන දෙතමණය මොකද්ද? ආපෝ ගතිය. ඒක නිම්මේ තියෙන ස්වરૂපය මොකද්ද? වායෝ ගතිය. ඒකේ දැනෙන රස්නේ සහ සීතල මොකද්ද? තීජෝ ගතිය. ඒකේ තියෙන සද ගතිය, බුද්ධ ගතිය මොකද්ද? පස්සන ගතිය මොකද්ද? පටලේ ගතිය. අපි මනසක් කියලා ඉස්සෙල්ලා කතා කළා ඒකේ සංඥාව විලේ දරවලා දැම්මා. ඊට පස්සේ නිකන් විද්‍යමාන වෙන රතු පාටද දැක්කේ යන්නේ දෙයක් කියනවා. නමක් නැති දෙයක්. ඒක තුළ තියෙන්නේ අර පටලේ ආවෝ තේජෝ වායෝ කියලා කොටස් හතර දැන් තියෙනවා. මේකත් අර පටවිය ආපෝය තේජෝ වායෝ කියලා කෑ කාලා කියන්නේ අපේ සිතමයි සිතින්මයි කියන ලාපත් කරන්නේ අපව. දැන් ඒ සංඥාවක් පටවි ආපෝ තේජෝ වායෝ කියලා ඉවත් කරන්න ඕනේ. මේ විදිහට අපි හිතනකෝ උග්ගත් කැලක් තරම් මෙහෙම ගිරි කරපුවාම ඉස්මටි කාර්යන රොද්දලි කරන්නට පුළුවන්. අපේ මුළු ඇඟම අරගෙන මිරිකනවා පැත්තට මිරිකනවා වගේ ඉච්ඡල කොටස් ඔක්කොම මිරිකලා ආකට යන්නට. එහෙම වුණොත් පොළොව දේවා වැටේවි. පොළොවට උරාගන්නේ සංහාර කොටස් වාසී කරන්නේවි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද? එහෙම විනිකනකොට මේකේ ඇතුලේ තියෙන වායුව කොටස් වලට මොකද වෙන්නේ? ඇයි ඉන්න තැනක් නැහැ වායුව වලට පිට වෙන්නට ඕන වායුද වායුව ධාතුවට අභ්‍යන්තර වායුව ධාතුව එක් වෙන්න ඕන. එතකොට අත්කන්ද වායුව ධාතුවයි බාහිර වායුව ධාතුවයි එකයි ඒ ධාතුව බාහිර බාහිර ධාතු නේතම්මම නේසෝ මමස්මි නමේතු අක්කාදී හේමේ සංයතා මුත්තං සම්මප්පඤ්ඤාය දක්කප්පා මේ බුදුරජාණන් වහන්සේගේ වචන අර බාහිර බාහිර ධාතුයි අභ්‍යන්තර බාහිර ධාතුයි ධර්ම වශයෙන් එකයි ඒක සත්‍යයේ පුද්ගලයේ කාර්යයක් නැහැ මම කියලා ගන්න දෙයක් නැහැ ධාතු වශයෙන් එකයි දැන් අපිට පැහැදිලිවම කියනවා මේක ඇතුලේ තියෙන වායෝ ධාතුව බාහිර වායෝ ධාතුව දෙක තියෙනවා. ඒ වායෝ ධාතු දෙකම එකයි. ඒ තුල කිසිම කරදරයක් විද්‍යමාන වන්නේ නැහැ කියලා. මෙන්න මේ අවස්ථාවේදී අපේ ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවට මේක තියෙනවා. හේතුව අපට දැනගන්නවා මේ හංගන්නලා පිළිකොත් මේ කියන දල කොටස පොළොවට උකා ගන්නවා. නැවත වාක්‍යකරණය වෙලා ආකට නැගලා නැවත පොළවේ කියන වතුරටම වර්තා වශයෙන් පරිවර්තනය වෙනවා. ජලය ජලය බවටම හැරෙනවා. මේ පාලක ජලයක් අත්‍යන්ත ජලයක් එතකොට මොකද්ද? නිකන් පොතෙන් කියනවා භාවිත ජලය ගස්යන්ත්‍ර ජලය එකයිම කියලා එහෙම නෙවෙයි පතරස තුලින්ම මේක විද්‍යමානව දෙනකොට පිළිකුඩු වී දෙනකොට ප්‍රකාශයට වශයෙන්ම වැටීමක් ඇති වෙනවා මේ ධර්ම කොට ඇත්ත වශයෙන්ම භාවිත වශයෙන් ආරෝදාක වශයෙන් කිසිම වෙනසක් නැtei කියලා මේ විදිහට දැන් වඩා ආගුණ කොටස ගියා වායු ආපෝ කොටස ගියා දැන් තියෙන පඩේ කොටස් කර උද්ගත නිරුක්තා විස්වාස් පස්සේ තියෙන පොත්ත වාගේ කොටස අපි හිතන්න කුලකට මෙහෙම තිබලා හැගේ කියලා. සියම් සියම් තෝලි තෝලි වැසියම් කොටස් ඈතට ඈතට ඈතට සුළඟේ පාවී ගොස් නැවත පොළොවටම ජනිත වී පොළොවටම පතිත වී පොළොවේ පස්වලටම මේ පස්තිත වී මේ දර්ශනේ දකින්න පුළුවන් දහරකින් කියලා ටිකක් වෙනසීමක් කරන්න. මේක දැන් මුළු විශ්වය පුරාම පැතිරෙන්නට කලින් ඕනා මගේ ශරීරයේ යම්සේද අන් අයගේ ශරීරයත් එසේමයි මගේ ශරීරයේ යම්සේද බාහිර සත්‍යයන්ගේ ඊසනු ප්‍රාර්ථයන් භෝධයන් වේදයන් දෙවියන් මනුෂ්‍යයන් ආදී සියලු සත්‍යයන්ගේ රූප කොටස මෙසේමයි කියලා මේ දහස් වශයෙන් දන්නට පුළුවන් මහා සාර පින ටිකක් අරගෙන මෙහෙම කියලා අතින් සම්පූර්ණ තෙරපීමක් කරලා අර විශාලවට දිස්සෙන විද්‍යමාන වෙන පිටට මොකද වෙන්නේ? දින පිටට හෙන බවට තවදුරටත් ඉගෙනට පරිපත්‍යයක් උදාවී නොපෙනී යනවා. ඒකව මොකද උඩක් වශයෙන් කියනකොට එහෙම වෙනුනේ ඒක තියෙන දසුන් වෙලා මේ ගියාට පස්සේ සිංහල සුදු විසිනුනාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවානේ විකිරට විදලට විත්තං සේතවි කියලා සංකරවත කියලා මේ රූප සංදේශය ඒ කියන්නේ මේක සෙල් දෙක. විකිරණ මෙහෙම මෙහෙම පතුරවන්නේ තියෙන්නේ. විද්‍යාවේ සම්පූර්ණයෙන් හොලකට පවකරලා ගියා වගේ හරින්නට හැබැයි එකක් කියනවා විකිරණ සංකල්පවත මේ රූපස්කන්ධය සෙල්ලම් බඩුවක් මන්තර දැන් එපා කියලා. ඒක කියන්න දෙන්නේ නැහැ. හොඳයි මේ විදිහට මේ රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම අහසේ පාවීක දූවිපත්ති පොළොවට පරිදි වෙන පස්සේ හරියට දැක්කොත් මෙන්න මේ පස්සේ මුළු විශ්වයටම දැනපත් කරන්න පුළුවන් නැගෙනහිර බටහිර වෘත්තික දිශාව දක්වන දිශාව උදේ යන්තා විශ්වයේ තියෙනවා. එවිට විවිධ දිස්සන්නේ මොනවද? මේක හදවත ඇදෙන්න බැකොත් මේ රූප කොටස්වල තියෙන නිමිත්ත හදවතටම ගෙනින් යනවා. රූප නිමිත්තේ කියන්නේ ඇද්දක රැසුවත් අපිට මේ අදකටත් ඇද්දක රැසුවත් අපිට මේ අදේ සතහන තියෙනවා සතහන තියෙනවා. මෙන්න මේ තීරණ පෙනෙන පරමන සම්පූර්ණයෙන්ම දියවි නැති යන මුළු විශ්වයේම රූප නැතිව අහස්තරයි සිතයි බවට පත් වෙනවා. මේ தත්ය උදා වෙනවා නම් දැන්නේ පින්වත් අයගේ සංකාන තුළ මේ තරමේ ඇති ඇත්නම් දැන් ඒ දෙස බලන්න මොකක්ද ඉතුරු වෙලා ඇත්තේ කියලා. අහසක් සහ ඒ පිළිබඳ දැනීම මාත්‍රයක් දැනෙන්නට ඕන. එතකොට අහස කියන්නේ ආකාශ ධාතුව ඒකට ඕනේ නම් අපිට රූප කියලා කියන්නට පුළුවන්. දැනීම කියන්නේ නාම ධාතුව. මේ නාම රූප දෙක දැන් ඉතින් වෙන් කරනවා. මේ මේකට පසුව විද්‍යමාන දේ මොකද්ද? විඥානයක් පමණක් ඇති. දැන් හදවතේ විඥානයේ තියෙනවනම් සිතින් සිතටම බලාගෙන ඉන්න ඒක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේ සත්‍යයේ බලින්ද බලින්ද ඒ සිත ඇති වෙන නැති වෙන හැටි බලන්න පුළුවන් නම් හදවතින්. මේ ඇතිවීම නැතිවීම දෙස බලාගෙන ඉන්නකොටම අනිත්‍යතා දර්ශනයක් අපට දක්නට ලැබෙනවා ඒ අනිත්‍යතා දර්ශනය තුළින් අපට නිරුක්ති දැකපු සිත් නැති වෙනකොට ඊළඟට දකින්න සිත් ඇති වෙනකොට කලින් දැකපු සිත් නිවිලා දෙවෙනි සිත් නිසා තුන්වෙනි සිත් ඇතිවීම නැතිවීම දකින්නකොට මේ නිවීම දැස දැන් බලන්න මේක සංස්කාර මාත්‍යය අනිත්‍යයි අනාත්මයි කියලා මනස ටිකක් හිතන්න මෙන්න මේ සියොම් විඥානයේ ලෝකෙදී කිවිතරියා එතකොට සංස්කාර නිරෝධයේ අත්දකින්න මේ මේ ධර්ම දේශනාවක් අප කළා කියන්නේ මම මේ අප ගැන මානසික කියනවා නෙවෙයි මේ ධර්ම දේශනාවල අහනකොට අනුගෝණ ආකාරය දකින්නයි මේ ධර්ම දේශනා ඇත්ත වශයෙන්ම පරපස් වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් යන කීම කීමකයි අපි මේ කතා කරන්නේ මෙහෙම නෙවෙයි අපි දැන් උත්සාහ මොදනාවක් දානේ කම්මෝදනාවක් ගියේ කළා ඒ කරනකොට අප ප්‍රකාශ කළා දුන් ආකාර ශූන්‍යතාවයේ විතරයි මේ දානේ දෙන්නේ කිය මහා විශාල දානයක් ඒක තුන් ආකාර ශූන්‍යතාවය කියන්නේ දාන වස්තු වල තියෙන ශූන්‍යතාවය එකතකින් දෙන පුද්ගලයාගේ ශූන්‍යතාවයේ අනිත්‍යයෙන් ආහාර ගන්න පුද්ගලයාගේ ශූන්‍යතාවය මේ ස්වરૂපය අනිත්‍යයි. මේ ධර්මයේ ශ්‍රවණය කර කර කරගෙන ඉන්නකොට එක්කයි ඊට පස්සේ මම ප්‍රකාශ කරනවා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ අපි ධර්මයේ ශ්‍රවණය ධර්මයේ ශ්‍රවණය කරගෙන ගියා. මගේ හිත ඉලහසයි වුණා මෙහෙම නිස්පාඩ රේඩියක් වගේ ගිහිල්ලා ගිහිල්ලා ඈ ගිහිල්ලා ඒ කලින් ගියා. නිකන් ස්වරූපයක් ලැබුණා කියලා. ඒ ස්වරූපේ ඉක්මවා යන තැන මම කිව්වා නමුත් එයාට ඒක අවබෝධ වෙලා නැහැ. එතන මෙයා හතරුණා. ඒ ස්වරූපෙන් හතරුණා ධර්මයට බැරුණා ධර්මයේ තව වයසක කාන්තාවක් ඕක දැකලා යන ගන්න. පස්සේ මට නැවත ඇවිල්මක් කළා ස්වාමීන් වහන්සේ වෙන කෙනෙක් අද නැවත ඒ ධර්මයේ දේශනා කරන්නේ අවශ්‍යයි. අපි ඒක තවත් විස්තර කරමින් දේශනය කළා. ඒ දේශනය කරන අතරතුරදීම එක් කාන්තාවක් කවුද දැපහකර කරන් ගැටපු කාන්තාවම අපි කලින් උපදේශම් භාවනා කරමින් සිටියේ ඒ කාන්තාවේ ශූන්‍යතාවය දැක්කා අප කිව්වා මෙන්න ඉතින් වෙන් කරන්න ආවෙන් කළා වෙන ඉතින් අනිත්‍යතාවය දකින්න දැක්ක දැක්ක දැක්ක මම ළඟ දෙවිඳ තියෙනවා ස්වාමීන් වහන්සේ හිතට මොකද වුණා නැතිලා ගියා වගේ මම දන්නේ මොකද්ද කියලා කියන්නට දන්නේ නැහැ බොහෝම සන්තෝෂයෙන් පිළිලා ඉතින් නම් කවුරුත් උතුරනවා ස්වාමීන් වහන්සේ මට මොනවා වුණාද මම දන්නේ නැහැ හැබැයි කුසල කර්මයන් දැනෙනවා කියන්නේ. මම කිව්වා ඔක කුසලයක් ඕක කුසලයේ විපාකයක් තියෙනවා. ඒක නිසා දැන් ගිහිල්ලා ඒ විපාක සිත උපදවාගෙන විනාඩි පහක් ඉන්නද ලැබේවා කියලා අදිස්ථාන කරලා එන්නේ කියන්නේ. විනාඩි පහකට පස්සේ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මොකක් කරන්නේ කිසිම දෙයක් නෑ නැතිකුත් නෑ මොකද්ද මේක මම කියලා ගන්න තියෙන්නේ ඔය කතාව තවත් කරන කාන්තාවක් අපට ඇවිත් ඒ වගේම තවත් භාවනා යෝගී මහත්මයෙකුට මේ තත්ත්වයේ දැන් දවස් තුනකට උඩදී මේක සාදා අනිවාර්ය දේශනයක් නෙවෙයි මේ සමණී දේශනයකදී ඒ මහත්මාට මේ සත්‍යය දානවා. මේ රූප සංදේ පිළිබඳව අප ගැන කීමට නිවි මේ කතා කරන්නේ මේ සිංහත් අය ධර්මයේ ශ්‍රවණය කරනකොට සමාධියක හිතමින් ඒ කියන ධර්මයේ සත්‍යස්වයෙන් හදවත තුළින් දකින්න දකින්න මේ ධන අහනවා මේ භූමිය තුලදීම මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න පුළුවන් යන කීම ප්‍රකාශ කිරීමට පමණමයි අපි මේ කතාව කීවේ වෙන අදහසක් අපේ ඇතුලේ ගෑනිලා වගේ. හොඳයි මේ රූප ස්කන්ධය පිළිබඳව මේ ආකාරයෙන් නොයෙක් ආකාර අපට වැටහීමක් ලැබෙන්නට ඕන මේ රූප කොට අනිත්‍ය දෙයක්ය මේ අනිත්‍යයේ තියෙන රූප කොට තුල මම මගේ කියලා ගන්නට දෙයක් නැතේ අනාත්මය කියලා මෙන්න මේ රූප ස්කන්ධයේ අවිඥානාදී දැන ගන්නවා මේ ආකාරයෙන් එක ආකාරයක් තවත් ආකාරයකින් ඕනෑ නම් දැනගන්නට පුළුවන් මේ හැමෝටම එක ආකාරයකින්ම රූපස්කන්ධය දැනගන්න බැරි නිසා මෙහාට යහ හොඳට අහගෙන ඉන්න. සමහර විට මේ කරලා අයගේ සංකාණ තුළ විමුක්ත පරිපාලනීය ධර්ම කියන්නේ නිවනට අවබෝධ කිරීමට අවශ්‍ය වූ ධර්ම පරිපූර්ණ වෙලා තියෙනවා නම් මේ ධර්ම ශ්‍රවණය අවසන් වෙනකොට මේ භූමිය තුළදීම සංස්කාර නිරෝධයක් අත්දකින්නට පුළුවන් වේවි. එහාට මෙහාට යන්නේ නැතුව මෙතන ඉඳගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න. හොඳයි වෙනත් අයට මේ විදිහට බලන්නට බැරි නම් දහස් හතරක් ආයතයෙන් අපි බලනවා ආයතන හයක් වශයෙන් මේ රූප කොට. චක්ඛායතන, සෝතායතන, ධානායතන, ජීවායතන මොනවාරි තව ටිකක් දාන මන ආයතනයි මට හදන්නේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ආයතන හය දෙක බලන්න. දැන් නිකන් හිතලා බලන්න මම කියන එක ඇහැට රූපයක් ආවේ නැත්නම් ඇහි ඇති වටිනාකම මොකක්ද? අපි හිතමු කලවර කාමරයකට ගිහින් දැන් මා රූප ඕන තරම් තියෙනවා අපේ ඇහෙන් දුක්ඛකටවත් අපිට වැඩක් තියනවා මේ ඇහැ මමය මගේ කියලා අල්ලගෙන අපි නිවේශ කරගෙන මේක උපාදාන කරගෙන දෙයිව මුලාවෙන් මුලාවට පත් වෙලා අපි අන්තකාරයේ කෙල්ලයි කියන්නේ. දැන් විතර බලන්න ඇහැට කිසිම රූපයක් නැති ගන්න අන්තකාර තැනකට දැම්මොත් එහෙම මේ ඇලෙන් අපට මුළු වලින් ඇද අන්ධකාර නැති වුණා ඉතිේ තියෙන තැනකට දැම්මා කිසිම රූපයක් ඇහැට ඇත්තේ නැත්නම් එහෙන් ඇති ප්‍රයෝජනේ මොකද්ද? නිකං හිස්තාලු කොට මේ ප්‍රයෝජනේ ඇති වෙන්නේ භාවිත වශයෙන් එන අරණක් තිබුණොත් පමණයි ඒකට අනුකූලව වෙන ධර්ම ආලෝක වෙන ධර්ම තිබුණොත් පමණයි. දැන් හිතන්න මේ ඇයිගේ නාස් තියෙනවනේ කුගේ ගඳක් සුවඳක් නැති වෙලාවට නාසයේ තියෙන බව වදනවා. ගඳක් සුවඳක් මහයේ ලැබෙන්නේ නැත්නම් මේ නාසයෙන් ඇති වෙන්නේ මොකක්ද? තියෙන බවක් තියෙන්නේ. නිකාම් වේදාවකට මේ ගඳ ධර්මයක් ගැටෙන්නේ නැහැ. මේ කන තියෙනවා. ඉතින් සත්‍යයක් නැති නිසල ස්ථානයකට ගියොත් අපේ මේ කය කවරනම් පස්සෙයි. බාහිර සත්‍යයට තමයි කනේ වටිනාකම රැකී පවතින්නේ. බාහිර ආරම්භණයට තමයි මම මගේ කියන උපාදානය හදා පවතින්නේ. මේ උපාදානය හදවත තුළ ඉන්නේ බාහිර වස්තුව නිසා ඒක ඇතිවෙන්නේ කියන එකයි මා කියන්නේ. බාහිර වස්තුන් ආරම්භණය ලැබුණා නම් මේ රූප කොටස් වලින් මොනනම් වැටක්ද කියලා නිකන් හිතන්න පුළුවන් තරම් ඒවත් දේවල් මේ දිව දිනන කිසිම රසයක් ගෑවෙන්නේ නැත්තම් දිව දින බවසන මේ ඇට තියන මේ ඇඟට කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැත්තම් ඒකෙන් ඇති වෙන්නේ මොකක්ද දැන් කන සීනට කළා මිනිහ ඔපරේෂන් කරන්න දෙය කියලා නැත්තම් පදුවේ නින්දට වැටුණා කියලා ඔබේ බලපෑමක් වාගේ ඔය පවතී මම මගේ කියන එක කොහෙද කියවද දන්නේ රූප ඔබගේ පාගේ රූප ඔබේ පවතී මෙන්න මේ ඉස්සල්ලාම විලාවට ටිකක් තරට්ටුවක් දාන්න පහරක් දෙන්න මේ පොත්තකින්. මේ වේ වටිනාකම රඳාපව තින්නේ බාහිර වූ ආරම්මන මගින් විඥානයක් ඇති වුණොත් පමණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්ක විඥානං තින්නං සබ්බ විකස්සෝ මේ ඇහැ මෙන්න රූපයේ දෙකේ ගැටීම නිසා අත්‍යත් විඥානයක්. ඒකෙන් තමයි මේ පස්ස කියන්නේ. පස්ස කියන දෙයක් නැහැ. හිතන්නේ පවත්ත ධර්මයේ විකෘති කරන්න ආවොත් දෙයක් නෙවෙයි කියලා. පස්සේ කියන්නේ සම්මුති සත්‍ය රූපේ මෙහි අනතඥානේ ඇහැ මෙහි ඒක ඇති වෙන්නේ චක් විඥානේ තුනම එකට අල්ලගෙන ඒ තුනම එකට අල්ලගෙන කතා කරනකොට අපි ඒකට කියන අතින්නස්සකට පස්සෝ කොකට පස්සේ කියනවා කියන්නේ. මේ ආයතන හය මේ පස්ස ආයතන හය අවද බලන්නට පුළුවන් රූපේ පැත්තකට ගියොත් ඇහැ පැත්තකට ගියොත් චක්කු විඥානයේ පැත්තකට ගියොත් මේකේ තියෙන්නේ මොකද්ද කියලා හතරවත තුලින්ම මේක දකින්න හතරවත තුලින් දැකලා මේ රූප ඇහැට පෙනෙන රූප හිතින් අයින් කරන්න මේ රූප මම නෙවෙයි මගේ නෙවෙයි තමන්ගේ ධර්මයට මම මගේ කිව්ව අන් අය මේ කියන්නේ බාහිර තමන්ගේ අධ්‍යයනය පාවිද මම නිවි මගේ ඇහැ දැන් මම මගේ කියලා කරා ඒක අදහාරු මාර්ගයයි මම නෙවෙයි මගේ නෙවෙයි මේ තුنين අපි ඇත් කර ගන්නා විඥාණය දැනීම මාත්‍රය අපි අල්ලා ගන්නවා උපාදාන කරනවා මහා ලොකු දෙයක් වශයෙන් මේ ලොකු දෙය මොකද්ද එක ස්නේහය තුළ පවත්නා සුමාත්‍ර දැනීම මාත්‍රයක් මෙච්චරයි ඒකවල නැතිලා. මේව බලනකොට මේ ඇදේ දෙන රූප මේව බලනකොට කොහෙද ගියේ කියලා අවසානයි. අවසානයේ ඉවරදී ගියාට පසුව මේ ආයතන වල ඇති වටිනාකම නැතුව යනවා. මෙන්න මේ විදිහට ආයතන වලින් දැකලා මේ ආයතනයක් ආරම්භණයක් විඥානයක් කියන දෙකෙන් කරන්නේ. මෙහිම වෙන් කරනකොට ඈත වශයෙන් හරියට වෙන්වීමක් කළොත් ඔතෙන්දී මේ මැද ශූන්‍යතා දර්ශනයක් දකින්නට පුළුවන්. ඒ ස්වરૂප මෙහෙම වෙන් කරනකොට ඈත වශයෙන් හරියට වෙන්වීමක් කළොත් ඔතෙන්දී මේ මැද ශූන්‍යතා දර්ශනයක් දකින්නට පුළුවන් හිස් ස්වરૂපයක් දකින්නට පුළුවන් මේ ආරම්භන තුලින් මේ ඉන්ද්‍රියන් තුලින් ඇතුළට අරමුණු ඇතුළට ඇතුළට ඉඳාගෙන ඉඳාගෙන යන්නේ නැහැ ආවත් එතන ගැලෙන්න විසිරලා ආවි දිත්තේ දිත්තමත්නම් භවිස්සති සුතේ සුතමත්නම් භවිස්සාමි ආදී වශයෙන් දේශනා කර විදියට ඒවැ පාරමී ඒවා වගේ ඇති නැති ආකාරයෙන් සෝකාමී වශයෙන් කියනවා මේ ඒවයි මේවයි මොකක්ද ඊට පස්සේ කියන්නේ මනෝව මනෝ සංපස්සේ දෙකට දැන් හිත යොමු කරන්නට පුළුවන් මනෝ කියන්නේ භවංග චිත්තයේ මම කියන්නේ මනෝ කියලා. ඒ භවංග චිත්තය මනෝ ඒකට අරමුණු වෙන දේවල් ධර්මාරම්මන ඒ තුලින් මනෝ විඥාන පාර වෙනවා. දැන් ඇතුළ ඇතුළම ක්‍රියාත්මක කරමින් මනසට මනසම අරමුණු කර ගැනීම මෙන්න මනෝය මේ මනෝ විඥාණය මේ මනෝ ආරම්මණය කියලා ධර්මාරම්මණය කියලා මේකල සම්පූර්ණ ශූන්‍යතාවයක් දැන් දකින්න පුළුවන්. මෙන්න මේ ශූන්‍යතාවය සත්‍ය දෙයක් නිවේය අනිත්‍ය අනාත්ම සංස්කාර මාත්‍යාව කිව්වොත් ඒකත් නිරුද්ධ වී සංස්කාර නිරෝධයකට හේතේදීපත් වෙනවා මේ රූපස්කන්ධයේ තවස්ථාකාරකින් දැක්වෙන ආකාරය එහෙම නැත්නම් ඒකට කරන්නට බැරි කෙනෙක් කරත්නම් මේ රූපස්කන්ධය අර දැන් ඒක දාලා කරගන්න පුළුවන් 12ට ගන්න පුළුවන් ඕනනම් 18ට ගන්න අර මනෝපවිකාර වශයෙන් භවනා මනෝපවිකාර කියන්නේ මොනවද? ඇහැට රූපයක් දැකෙනවා, ගැනීම තුළින් විඥානයක් ඇති වෙනවා. ඒ තුළින් අපි මේ පස්සේ ඇතිවීමකට පසුව ඒ රූපය අපි එක්කෝ අල්ලා ගන්නවා, එක්කෝ අත්හරිනවා. ඒ කියන්නේ එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා, නැත්නම් හදලා පිටිපිට. ඇහැ රූපේ දැක්මම එක්කෝ ඇලීමක්, නැත්නම් ගැටීමක්, නැත්නම් නැදහස් රූපයක්. කනට සත්‍යයක් කරනවා ඇලීමක් ගැටීමක් නැතහ ස්වરૂපයක් මේ විදිහට ඉන්ද්‍රිය හය යන ප්‍රදාහකට ඇති වෙනවා මේ දර්ශනය හරියට දැක්කොත් මේ පස්සපත්‍ය වේදනා කියලා කියනවා පස්සේ වේදනාව ජනිත වෙනවා කියන්නේ ඒ අන්තයෙන් ඉදිරියට ගමන් කරන අපට දරන්නට පුළුවන් පරිච්ඡ සමුප්පාද පස්වය මේ සංකාරයේ තුලමයි මේ භාවිත උත්පත්ති වෙන්නේ කියලා. නැත්නම් ආපස්සට යන්නට පුළුවන් මේ ආයතන මේ හදවත තුළමයි කායතුළමයි තියෙන්නේ ඒ ආයතන තියෙන්නේ මොකක් නිසාද නාම රූප නිසා නාම රූප තියෙන්නේ කුමක් නිසාද විඥාන නිසා විඥානය ආවේ කුමක් නිසාද මේ මම මගේ කියලා අත්දුත්‍රාණයයි කර්මයි ආදී හේතු නිසා පිළිලා ප්‍රතිසම්පාදයි අනිත් පැත්තට කැදෙන්න පුළුවන් අර මෙතෙන් හදලා මේ විදිහට ධර්මයේ වෙනකොට මෙන්න මේ යාපේ සංකම් ධර්මයක දාන සංකේතය සම්මන් බල ධර්මං විරාග සම්මන් නිරෝධ සම්මන් ඥානං කියන එක අනුව මේ ඇති වෙන ඥානයත් එතනම එතනම එතනම එතනම සේවි සේවි කිවිදි කිවිදි යන ආකාරයට මනෝ සංපස්සේ තුනේ මේ කිවිදි යන ආකාරය දැක්කොත් සංස්කාර නිරෝධය එහි දකින්නට මේ ධර්මයේ කියනකොට ඒවා හදවතකින් පේනවා නම් මේවා ඇත්ත බව පේනවා. මේ විදිහට රූපස්කන්ධය ගැන වේලා නැහැ කතා කරන්න වේදනා සංඥා සංඛාර ගැන තව පොඩ්ඩක් කතා කරන්න. සංඥා සංඛාර විඥාන කියන ඒවා අනිත් ඒවා නාමස්කන්ධය කියලා නම් මේකත් අපි අභිධානාදී විශේෂණ වලින් දැනගන්න. කොහොමද දැනගන්නේ? වේදනාව අපතෝන විදිහට ඇදෙන එකක් නෙවෙයි අපි කොච්චර දුක වේදනාවක් ඇති කර ගන්න කිව්වා අපට ඕනෑ විදිහට සුඛ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙච්ච සුඛ වේදනාව අපට ඕනෑ විදිහට පවත් ගන්නට බැහැ. හේතු නිසා වේදනාව ඇති වෙනවා. හේතු නැති වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාවේ පාරේ වේදනාව ඇති වෙනවා. වේදනාවේ පාරේ වේදනාව නැති වෙනවා. අපි කියන දුක්කමට වේදනාව එහෙම විඳලා ගන්නවා. ඒ අල්ලා ගැනීමේ වෙන දෙයකට වේදනාව තුළ නෙවෙයි. මේ වේදනාව අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, අනාත්ම ධර්මයක්, ශූන්‍ය ධර්මයක් කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඒක කරන්න වේලාවක් නැති නිසා ඒකකින් ඉන්නේ. එතකොට සංඥා කියන එක අනිත්‍යක සංඥා විතරට අනුව තේරුම් ගන්න සම්පූර්ණ මුලාවක් මේ සංඥාව කියන්නේ. ඇත්ත වශයෙන්ම සංඥා නිරෝධය කරේටපත් කරන්නට පුළුවන්. ඊට පස්සේ සංස්කාර මොනවද මේ කුසල කරන්නේ මොනවද මේ අකුසල කරන්නේ අපි මේ දුක් විඳින්නේ මොකක් නිසාද මේ ජීවිතය ප්‍රතිසංවිඥානයේ බලයෙන් අපේ මේ ජීවිතේ තුළ හැදෙච්ච නිසා මොකටද මේ ප්‍රතිසං කුමක් නිසා මේ ප්‍රතිසංවිඥානය ඇතිවෙන්නේ අතීත භවයේ කරන ලද කුසලයක් සිහිපත් නිසා කුසලයේ මොකක්ද ජනිත කර දුන්නේ මේ මහා දුක්වල අපි කුසල් අභිනන්දනය කරන්නේ ඕමයි. අවිද්‍යාවත්‍ය ඥාන සංකාරය කියන්නේ. අපේ ඉන්න අවිද්‍යාවට කොට අවිද්‍යාව පොළවන්නට ධර්මයන්නේ කියන්නේ. අවිද්‍යාව පොළවන්නට ධර්මයන් ටික සමානයි. ඒක නිසා අතපතරේ පොළවන්නම ධර්මයි. ඊට පස්සේ දැන් මේ විදිහට සංස්කාර බලනවා අකුසල් වලින් ඇතිවෙන්නේ දුක කුසල් වලින් ඇතිවෙන්නේ දුක ඒකාන්ත දුක මේවා අභිනන්දනය කරන්න ඕන දේවල් නෙවෙයි කවුද කුසල කරන්නේ බුද්ධලේ කුසල රූපස්කන්ධේ කුසල කරනවා රූපස්කන්ධේ කුසල කරනවා කියලා ක්‍රියාත්මක වීමේ සත්‍යයක් පරමයි වේදනාස්කන්ධේ කුසල කරනවා වේදනාස්කන්ධේ ඔය ඇදලා නැතිලා යන කුසල වර්ෂ කරනවා සංඥා ස්කන්ධයේ කුසල රක්ෂා කරන්නේ විඥාන ස්කන්ධයේ කුසල රක්ෂා කරන්නේ නැහැ. ඒක දෙයින් මාත්‍රයක් පමණයි. මේ කුසල රක්ෂා කරන්නේ කවද කොහේද සංස්කාර ස්කන්ධයේ තුල. මේ කුසල රක්ෂා සංස්කාර ස්කන්ධයේ තුල ඇතිලා නැතිලා යනවා. අපි කොච්චර මේ දේ කරලා බැලුවම මෙතන මේ කුසල කරලා ඉන්නේ නැතිනකොට ඕම නිවිද ඒක. ඒ කුසලේ විපාකය කියන එක නෙවෙයි මම මේ කතා කරන්නේ අනිත්‍යතාවය. ඒ උසස්වල දුක දැනෙන්න වෙන්නේ මේක නිසා සංස්කාර සංදීකේ කියන ඇලීම අයින් කරගන්නට ඕන. අපිට ඇලෙන්නේ නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්. ගැටෙන්නේ නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්. ඇලි ඇලි ගොයන කරන්නත් පුළුවන්, ගැටෙලි කරන්නත් පුළුවන්. උසල් රැස් කරන්න ඕනේ. වර්තගාමී නෝන විපර්තගාමී ගණන්ද මේ උසයි. එතකොට විඥානය අපි ගණන් ගත්තොත් මොනවද විඥානය? දෙවි මාත්‍යා නිකන් බොරුවට ඇදේලා කියලා යනවා. අපට ඕනේ විදිහට ඇදෙන්නේ නැහැ, නැතිෙන්නේ නැහැ. මෙන්න මේ විඥාන මාත්‍යේ ඇදෙවි නැති යනවා. මේ විදිහට දැන් 4:10 නිසා දේශනාව අවසන් කිරීමට ඉක්මන කියන්නේ කවුරු කීපයක්. ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ කරබඳුර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් දැකීම තමයි සම්මා විච්ඡේ අර්ථකම් අධිඥානාදී කියන්නේ. මෙහෙම අත්දැකෙන මේක පරිඥාන පරිඥාන පිළිසිඳ දැනගන්නවා පිළිසිඳ දැනගන්නේ මොකද්ද මේ කියන්නේ ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යය මේ කියන්නේ මේ අපගයන්ට උසර මේ කියන්නේ වෙන මොකක්ද මේ ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යය දුක්ඛ සත්‍යය කියන්නේ මේ නාම රූප පරම්පරාවේ තැනමයි දුක්ඛ සත්‍ය කියන්නේ ඒක කවර නිර්වචනයක් ගන්න කවදාවත් විවේ අර්ථ විශේෂණයක් කළා ඒකට ආවට පස්සේ එතනයි නවතින්නේ මේ නාම රූප පරම්පරාවේ තැන නැත්නම් භවංග විස්ස පරම්පරාවේ තැනමයි දුක්ඛ සත්‍ය කියන්නේ ඒක කොහෙද තියෙන්නේ කොහෙවත් නෙවෙයි සමානමයි දුක්ඛ සම්පී කියලා අපි ඇත්ත ඇත්තෙන් දන්නේ නැතුව අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් ගන්නවා දුක්ඛ දේ සුඛ වශයෙන් අනාත්ම දේ ආත්ම වශයෙන් අසුඛ දේ සුඛ වශයෙන් අරගන්නේ මේවා ඇලෙමින් ගැලෙමින් පැටලෙමින් මේවා වේන පිටා පැටලෙන ඉන්නේ ඇයි කොහෙද ඉන්නේ ඒකත් තියෙන්නේ සංසාරයේ තුල ඕකට තමයි කියන්නේ දුක්ඛ සංදේශපති කියලා දැන් මේ මොනවද මේ පින්වත් අය දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව වඩනවා කියලා මේ ත්‍රිශික්ෂා පූර්ණේ කරනවා කියලා සත්‍ය බෝධපාස්ක ධර්මයන් වඩනවා කියලා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා කියලා කරන්නේ කවුද මොනවද කරන්නේ මේක තුළ විසිරි ටිකක් ඇති වෙලා නැති යාම පමණක් නේද මේ හතරද තුල මුල කුසලයක් කරන්නේ ඒක කොහෙද තියෙන්නේ ඒක මේ එහෙනම් දුක්ඛ නිරෝධ ගාමී පටිපදා තුළ ඇති නින්නනේ සංකාණය තුළයි. මේ චතුරාර්ය සත්‍ය අපේ මේ ලෝකෙන් පිටෙන්නේ අපේ හිතෙන් පිටෙන්නේ. දැන් තියෙන්නේ මොකද්ද? අර දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය නිරුද්ධ වන ස්වરૂපයේ අද උත්තර සංස්කාර නිරුද්ධ වීමෙන් ගන්න ඒ අමාමා නිවන දකින්නේ කොහෙන්ද? අදවල තුලින් සමාධියේ ඒ ස්ථාන බුදු පියාණන් වහන්සේ වදාරනවා මේ පබයක් පමණ වූ කය තුළම දුක පනවනමය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමී පරිපදාවක් පනවනවා මෙන්න මේ විදිහට මේ සියලුම ධර්ම විවිධ දැනගන්නවා චතුරාර්ය සත්‍ය දකින්නේ ඒ තුලින් හරි චතුරාර්ය සත්‍ය දකිනවා චතුරාර්ය සත්‍ය නොදැක නිවන් යන දහස්සා කරන්නේ ඒක කවදාවත් සිදුවන්නේ නැහැ ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය දැකලා එහෙම ඉන්නේ කෙනා තුළ වේදනාවක් ඇති වුණාට පසුව ඒක කියනවානේ සම්මා දුක්ඛමා දුක්ඛ සංවා සුඛෝ දුක්ඛෝ උපේක්ෂා වේදනාවක් ඇති වුණාම තාස් වේදනාසෝ එම වේදනාව කෙරේ අනිත්‍යං පස්සේ ඉරති විරාගං පස්සේ ඉරති නිරෝධං පස්සේ ඉරති පටිච්චසමුප්පාදං පස්සේ ඉරති මේ වේදනාව ඇති ඇති නැති නැති යනවා අනිත්‍ය ධර්මයක් මේක ඇලෙන්න ඕන දෙයන්නේ මේ වේදනාවට ඇලෙනවා කියන්නේ මොකද්ද දුක්ඛයට ඇලීම නැත්නම් දුක්ඛ සමුදයට ඇලීම වේදනාව දුක්ඛ සත්‍ය වේදනාව අභිනන්දනය කිරීම දුක්ඛ සමුදය සත්‍ය වේදනාවට ඇලෙනවා කියන්නේ එක්කෝ දුකට ඇලීම නැත්නම් දුක්ඛ සමුදයට ඇලීම එතකොට ඒක පිළිනකොට වේදනාවේ කාර්යයක් ඇතිවෙයිද විකාරයක් ඇතිවෙයිද විරාගානුපස්සී කියලා කියන්නේ ඒකයි. පටිච්චසමුප්පාදානුපස්සී කියන්නේ සියල්ලම පැත්තට විශ් කරලා මම නෙවෙයි මගේ නෙවෙයි ඒ මොමුගේ පාදයේ කොහේ ඇති වෙනවා හේතුන් නැති වෙන කොහේ නැති වෙනවා මට මොකෝ. ඔක්කොම හිතින් ගිහි අයින් කරනවා. මෙහෙම යනකොට නිරෝධානුපස්සී කියන්නේ අර වේදනාවේ නිරෝධය දකිනවා. වේදනාවේ නිරෝධය දකින්නට වේදනාවේ නිරෝධය දකිනකොටම අනිත් නාමස්කන්ධයේ නිරෝධය සිදු වෙනවා. මෙන්න මේ විදිහට එන පුද්ගලයා නැසකින්චි ලෝකයේ උපාදීදී කිසිවක් උපාදාන කරන්නේ නැහැ. දැන් මේකෙන් අත්ය මේ අපේ ධර්මා විස්තරේ නානන්න විදේසය කිසිම ධර්මයක් අනුමේෂ කිරීමට අල්ලා ගැනීමට උපාදාන කිරීමට ග්‍රහණය කිරීමට මම මගේ ගැනීමට දෙයක් නෙවෙයි මේක නිකන් හිස්සු ශූන්‍ය වූ දෙයක් සත්‍ය වශයෙන් පවන්නේ අප මෙතෙක් කල මේක ග්‍රහණය කළේ අපේ තුළ තියෙන අවිද්‍යාව නිසා දුකම නිසා දුකම නිසා කියලා අවබෝධ කරගෙන මෙන්න මේ ඔක්කොම ධර්ම වල දැන් සිටින් අයින් කරන්න. නිකන් හිතන්න මේ පින්වත් අය එතනම කෙනෙක් මැරිලා වැටුනොත් එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙම වෙනවා නෙවෙයි. එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණත් අපි ආදරය කරන ධර්මයන් අපි ආදරය කරන අමුතු දෙමාපියන් සහෝදර සහෝදරියන්ගේ ඒ තරම්මාරී බව කොහොම අපි කරකට ධානාවට යන්නද පුළුවන් වෙනවද? එහෙම නැත්නම් සියල්ල අතහැර සම්මන් පහාරේ ගමනින් යන්ති සියල්ල අතහැර යන්න සිදුවෙනවා. අපි ඇලුම් කළත් අතහරින්නට සිදුවෙනවා. අප ඇලුම් නොකළත් අතහරින්නට සිදුවෙනවා. ඒක නිසා මෙන්න මේ ඇලුම් කිරීම ඇලුම් ඇලුම් පිළිවෙතම නොකල සියලුම දේවල් එතකට අපට විකල්පයෙන් තුරව අත්හරින්න ඒකාන්තයෙන්ම සිදුවෙන නිසා මේක අවබෝධ කරගෙන මේ මොහොතේ ඔක්කොම ධර්ම අයිතිම අය කරන්න. දැන් අතීතයේ දුවන මානසික ආරෝපණ නිරුද්ධ කරමු. මේ කර්මයෙන් අහන්න අතීත අතීතේ කරා දුවන මනස්කාර දැනුමකින් විරුද්ධ කරන්නේ මෙහිමයි. අතීතේ කියන්නේ මොකද්ද? අපට ඈත අතීතයේ සිටියක් දැන් මේ වර්තමානයේ හිතට මෙහි මුනේ නැත්නම් ඒ අතීතයේ සිටින දේවල් වලින් කවරනම් අර්ථයක්ද, කවරනම් අගයක්ද? මොන මොදක් හරි නරකක් හරි අපේ මනසට වර්තමාන මනසට නියතයි සීපත් වුණේ නැත්නම් ඒ අතීතයේ සිදුවී සිදුවුම් වල කිසිම අර්ථයක් නැහැ නිර්වර්තකයි නිෂ්කලයි නිස්සරුයි අපේ මනස්කාරයේ ඒ පැත්තට යොමු වුණොත් ඒවා අපි අගේ කරනවා මේ අගේ කොහෙද තියෙන්නේ අදලට තුල මේ මනස්කාරය තුල මේ මනස්කාරයේ අගේගේ අල්ලගෙන විදියට කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වර්තමාන. මේක එතකොට අපි හිත සංස්කාර කියලා කතා කළාට අපි කතා කරන්නේ වර්තමාන සංස්කාරය. මේවට පැටලෙන සැරේ ධර්ම වුණා පැහැදිලිව ඇහුවොත් පැහැදිලි සැරේ වන්නේ නැහැ. දැන් අපි හිතන්න අභිත සංස්කාර මේ වාගේ ඉසුරු දේවල් කිසිම වැඩක් නැතේ අපේ මානසිකාරය ඒ දෙයට යොමු කරේ නැත්නම් ඒවැ කිසිම අගයක් නැතේ කියලා මේව ඔක්කොම සම්පූර්ණයෙන්ම අභිත මානසිකාර දෙකට යවන පිට සම්පූර්ණයෙන්ම අයින් කර ගන්න. දැන් අනාගතේ කරා දින සිට මොකක්ද අනාගතේ කියන්නේ? එකම හිතා සිදුවන දෙයක් ගැන මේ දැන් මෙතන ඒක අනාගතය කියන්නේ. ඒකෝ අනාගතය කියන්නේ මොකද්ද? අනාගතය කියන්නේ වර්තමානයේ තුල දැනීම් මාත්‍රයක් ඇති නැති යාම. මේක අවබෝධ කරගන්න. අනාගතයේ මොන අනාගත බවීමක්ද මොන අනාගතයේ හැඟීමක්ද මේ ධර්මයේ ශ්‍රවණය කරන කාලේ විතරයි මේ නෑ මේකෙන් අන්නකොට අනාගතය ගැන හිතා ඒක කරන්න බෑ ධර්මය අවබෝධ කරනකොට අපිට අනාගත සංස්කාර විරුද්ධ කරන්න ඕන නිසා ඒකේ යථාර්ථ තත්ත්වය ඇත්ත ඇත්ත කියන ආකාරයේ ධර්මයේ පෙන්වා දෙන්නේ එතකොට අනාගතයේ කෙරෙහි මොනම හැඟීමක්වත් අපේ సంతාණය තුළ ඇතිුනේ නැත්නම් අනාගතයේ කිසිම කිසිම කිසිම කරන්නේ අනාගතය කියන්නේ වර්තමානය තුළ ඇති වෙන දැනීම් මාත්‍රයක් පමණයි නේද? දැනුම් අතීත අනාගත දෙකම සිතින් නිරුද්ධ කරන්න. නිරුද්ධ කරලා ඊට පස්ව දැන් තියෙන්නේ වර්තමාන රූපේ අතීතා නානා ගමේය නක්කටිකාන්තේ අනාගත ඉන්න දේශනාවකින් අතීතය ගැන විස්තරය වල දෙපාය අනාගතය ගැන විස්තරයක් දෙපාය මොකද හේතුව අතීතයේ ප්‍රතිමින වෙලා නැතිලය අනාගතයේ පැමිණ නැtei කියලා බුදුචානන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒක නිසා පස්සෙත් පන්නන්න යෝධර්මන් තත්ත කත්ත විපස්සති නියති දුක පාඩයක් මේ වර්තමානයේ තුල පවත්නා වූ ධර්ම සත්‍ය සත්‍ය විපස්සති එතනම එතනම විපස්සනාව දියුණු කරන්න. දැන් අතීත සංස්කාර නිරුද්ධයි වර්තමාන සංස්කාර නිරුද්ධයි අනාගත සංස්කාර නිරුද්ධයි වර්තමාන තුලම පවත්නා වූ සංස්කාර දෙකට දැන් මේ මනස්කාරය දියුණු කරන්න. දැන් ඇහැට රූපයක් පෙනෙනවා කියන්නේ වර්තමාන රූපයක් පමණයි. අතීත රූපානාගත රූපය දෙන්නේ නැහැ. ඒක විතරයි. කනට ඇහෙන්නේ වර්තමාන සත්‍යය පමණයි. අනාගත සත්‍යයේ සත්‍ය ඇහෙන්නේ නැහැ. නාසයේ සත්‍යෙමයි, දිවට සත්‍යෙමයි, ශරීරයේ සත්‍යෙමයි. ඒ ඉන්ද්‍රිය පහම දැසුවොත් අර වර්තමානයේ කියන අරමුණු කරා යන දුක්කම නැති වෙනවා දැක්කීම මොකද? මනස. මනසේ අතීත සංස්කාර කියන්නේ වර්තමාන සත්‍යයක්, අනාගත සංස්කාර කියන්නේ වර්තමාන සත්‍යයක්. වර්තමානයේ තුලම පවස්නා වූ මේ ධර්මය අපිට මේ ධර්මයේ පරිපූර්ණාන්ත යෝධාමන් සත්‍යතරද විපස්සතේ මේ වර්තමානයේ පවර්ණා වූ සංකාණයේ තුල පවර්ණා වූ මේ විඥාන මාත්‍රයේ දෙස එතන එතන බලන්න මොනවද වෙන්නේ කියලා. අපිට මේ ධර්මයේ දැක්කොත් අතුලට දැන් ඇතිලා තින්නේ විඥානික කිමකමයි. ඒක එතනම එතනම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ නැතිවීම කරන සිත ඇදෙනවා නෙවෙයි. එතකොට මේ නැතිවීම දෙසිත බලන්න නැතිවීම දෙස දකින සිත දිහා බලන්න ඒ මැද මොනවද තියෙන්නේ කියලා බලන්න. කිසිත් නැත මේක සංස්කාරයක්ද මෙයක් අනිත්‍ය ධර්මයක්ද අනාත්ම ධර්මයක්ද කියලා දැන සිටුවා නම් මේ දී සංස්කාර නිරෝධයේ සිටපත් අමා මහ නිවන අපේ හිතට අරමුණු වෙනවා. මේ ධර්මයේ දේශනා කරනකොට මේකට සම්බන්ධ වූ දේශනාවක් කරනකොට මේ ධර්මයේ එක්කයි කවුරු කරා. කොහොමද කමන්නේ ප්‍රවේශ පායයෙන් දීලා අපි ධර්ම දේශනාව නවත්තන්න තියෙන්නේ. ඒ නිසා මේ කිම්මත් අය මම දන්නේ තේරුණාද තේරුණාද කියලා ධර්මය දේශනා කළා. මොකද මේ ධර්මයේ සංකීර්ණ සංහාසකයේ මුත් ධර්මයයි. ඒකේ කතාවෙන් දැක්වෙන පාඩය. ඒකේ නියම මම දැනගන්නවා. සමහර අය ඒකේ පුළුවන්. ඔක්කොට කන කුත්තලයන් වෙන්නේ ඒකට කන කුත්තලයන් වෙන්නේ කෙනෙක් පුළුවන් දකින්නට විශේෂයෙන් මේ කෙනෙක් දකින්නට බැරි අය මේ මෙතෙක් කල මේ විදර්ශනා භාවනාව කරලා කරලා කරලා පොඩි පොඩි අදුවටනේ කරලා සිටිනවා නම් මේක වෙන දුක්ඛය නෙමෙයි හොඳයි මේ දිනවත් අයද මේ වැඩි අප ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ දිනවත් අය මේ ධර්ම අසුරණේ කිරීමෙන් පිළිම කාලය තුළදී ඇතිවුණු ඔක්කොම සංස්කාර දෙක දැන් විදිහට කප්මී කරන්නේ මේක ත්‍රිගතණයට අහගන්න යන්නේ.